අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි හාමුදුරනේ අපි දැන් පසුගිය වතාවේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරලා ඒ කටයුතු හමාර කළා. ඉතින් අද අපි අලුත් මාතෘකාවක් ඔස්සේ සාකච්ඡාව පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි හාමුදුරුවෝ යෝජනා කළා පංචස්කන්ධය පිළිබඳව අපි සාකච්ඡා කරමු කියලා. අපි හාමුදුරනේ ඇයි අපි පංචස්කන්ධය ගැන දැනගන්න ඕන? කෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති සාමිද්‍රයන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදි අද මුළු ලෝකේ මහා විෂණකාරී තත්යකට පත් වෙලා තියෙන මොහොත අපේ ස්වාමීන් වහන්සේ මේ ඉක්මීම පිළිබඳ විශේෂයෙන්ම හැම දිනාගේම ඒ විනය පිළිබඳව විශේෂයෙන් කතා කළා. ඉතින් ඒක ඊටාම වැදගත් දෙයක් මොකද ස්වාමීන් වහන්සේ කියනකොට මට මතක් වුණේ වියට්නාමේ මේ රෝගී తত্ত্বය බොහෝම හොඳට පාලනය කරලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි එයා ඒක කියන විනය. ඒ නිසා ඒක විශේෂයෙන්ම අපේ පින්නතුල්ලා මතක තියාගන්නට ඕන අනිත් කාරණේ තමයි ඉතින් විසුන් වහන්සේලා හැටියට අපට දැන් සෞඛ්‍ය අංශ වලින් අවශ්‍ය කරන උපදේශ නීතිමාලාවන් විශේෂයෙන්ම කියලා දෙනවා. භික්ෂුන් වහන්සේලා හැටියට ධර්මයේ පැත්තෙන් විශේෂයෙන් මේ වෙලාවේ කරුණක් කියනවා නම් අපි මේ කොරෝනා වදුර ආරම්භ වෙච්ච මුල්වක වානුවේ මේ ලංකා පුරාම පිරිත් දේශනාදිය තා හොඳින් සිද්ධ වුණා. ඒ වගේ විශාල බලයක් තියෙනවා. ඒ නිසා දැන් නැවතත් සෑම විහාරස්ථානයකම ඒ වගේම සෑම නිවසකම රතන සූත්‍රාන්ත දේශනාව ඇතුළු මේ සූත්‍ර දේශනා පුළුවන් තරම් සද්ධායනා කළොත් අපට ඒ තුරුණුත් විශේෂයෙන්ම ධර්ම ඖෂධයක් නැත්නම් ධර්මයෙන් ආරක්ෂාවක් හදාගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් විශේෂයෙන්ම බුද්ධ මන්ත්‍රයක් හැටියට සඳහන් වන රතන ශෝත්‍රාන්ත දේශනාව ශ්‍රද්ධායනා කරන හැටියට අපි මේ වෙලාවේ විශේෂයෙන්ම අපේ පින්වත් හැම දිනාටම ලාංකීය දේශීය අපේ පින්නතුන්ලාටත් ඒ වගේම දේශීය විදේශ රටවල සිටින අපේ සදහවත් පින්වත් හැම දිනාටම මතක් කරන්නේ පිරිත් දේශනාව අව탁සේරු කරන්න එපා. පුළුවන් තරම් මේ වෙලාවේ පිරිත් දේශනා කරමින් ලෝකයේටම චේත සැලසීම එක අතකින් මෛත්‍රී පූර්වාංගම කෙරෙන උතුම් ආශිර්වාදයක් වඩපත් වෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අද පංචස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව තමයි අපි කතා කරන්න අදහස් කරන්නේ. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි ප්‍රශ්නේ හැටියට ස්වාමීන් වහන්සේ හැවේ ඇයි අපි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කතා කරන්නේ? එහෙමයි. බොහෝ දෙනා ওই ප්‍රශ්නේ අහනවා මොකද ඉතින් මොකටද මේ පංච පාදානස්කන්ධ පිළිබඳව මේ ආයතන පිළිබඳව මේවා මොකටද මේ මෙච්චර මේ මේ සිත් පිළිබඳව මේවා මේ ඇයි මෙහෙම ඉගෙන ගන්නෙ කියලා බොහෝ දෙනා අහන අවස්ථා තියෙනවා. ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඉගෙන ගැනීම ඉතින් ඇත්තට වැඩක් නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක ඇත්තටම හිතෙන්න දෙන සමහරලාට ඒක ඉගෙන ගත්තයි කියලා ප්‍රයෝජනයක් නැහැ. එහෙමයි. අපි හඳුර අදහස් කරන්නේ මොකද ඉගෙන ගත්තයි කියලා ඒ කියන්නේ නම් වශයෙන් ඒ කියන්නේ ප්‍රයෝජනයක් තියෙනවා. ඒ කියන්නේ උත්තර ලියන්න ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න පමණ දැන ගැනීමෙන් වැඩක් නැහැ කියන එක අදහස් කරන්නේ. සාමාන්‍යයෙන් හරියම උත්තරේ දුන්නා. ඇත්තටම අන්න එහෙම ඉගෙන ගැනීම තුළින් මේක කිසි ප්‍රයෝජනයක් නැහැ. දැන් බලන්න සාමාන්‍යයෙන් දැන් පොළව පොළව දැන් බොහෝ දෙනා පොළව සකස් කරනවා. මහ පොළව. එහෙමයි. ඉතින් පොළොව සකස් කරනවා, පස රැක ගන්නවා. ඉතින් මේ ඉතින් නොඑක් විදිහට පොළොව. නමුත් පොළොවෙන් ලැබෙන දෙයක් නැහැ. පොළොවේ බීජයක් දැම්මොත් ඒ බීජයෙන් ලැබෙන දේ අපට ලැබෙනවා. නමුත් පොළොව අපි කන්නේ නැහැ. ඒ වගේ දැන් මේ පංච උපාදානස්කන්ධය ගැන ගත්තයි කියලා සසර දුකෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි සසර දුකෙන් නිදහස් වෙන්න මේක මේ කෙටක් කරගන්න පුළුවන්. ඒක ඉගෙන ගැනීම. එහෙම. මොකද දැන් පංච උපාදානස්කන්ධය දන්නේ නැතුව විදර්ශනා කරන්නේ මොකද්ද අපි? ඇත්තරම විපස්සනා වඩන්ඩ ප්‍රඥාව දිනු කරගන්න මේ බඹයක් පමණ වූ පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳට දැන ගැනීම අත්‍යවශ්‍යයි. දැන් පොළව සකස් කරන්නේ ඒකෙන් බීජයක් රෝපණය කරන ඒකෙන් පළදාවක් ගන්න. ඒ වගේ තමයි අපි මේ පංච පාදානස්කන්ධය පිළිබඳව ඉගෙන ගන්නෙ. ඇත්තටම පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳට ඉගෙන ගත්තොත් තමයි ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපිට හොඳට දකින්න පුළුවන්. එහෙම දැන් පොළව ගැන හොඳින් දැනගත්තොත් තමයි කෙනෙකුට නියම විදිහට පළදා වුණත් ගන්න පුළුවන්කම. පළදා වුණත් ගන්න පුළුවන්. මෙතන මොන භෝගයේද වගා කරන්න ඕන? මෙතන මේ භෝගේ වගා කළොත් නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද? මෙතන ජලය සහිතද, මඩ සහිතද? ආදි වශයෙන් මේ පොළව ගැන හොඳ අවධානයක් තියෙන කෙනා ඒ නියම විදිහට ඒ නියම භවභෝගයන් ඒ තැනට යොමු කරනවා. ඒ තුලින් පොළවෙන් නියම ආශ්‍රයන නෙලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ පංචස්කන්ධය ගැන නියම විදිහට දැන ගැනීම තුළින් තමයි එය අතහරිනවද වැළඳ ගන්නවද කියන එක තීරණය කරන්න ලැබෙන්නේ ලැබෙන්නේ ඇත්තටම ඒ හින්දාද අපි හඳුරන්නේ පංචස්කන්ධය ගැන අපි දැනගත යුතු වන්නේ අනිවාර්යයෙන්ම සාමි ඒ නිසා තමයි මොකද පංච උපාදාන ස්කන්ධය නැත්නම් මේ පංචස්කන්ධය පිළිබඳව අපි දැනගත්තේ නැත්නම් දැන් ඕනම දෙයක ස්වාමීන් වහන්සේ අපි දැනට තියනකන් ඒකේ සාරය දකිනකන් ඒ ඒකේ තියෙන අසාර පැත්ත නොදකිනකන් අපිට ඒක අතහරින්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳට ඉගෙන ගැනීම තුළින් තමයි අපිට ඒක අනිත්‍ය වශයෙන් අපිට බොහෝ සූත්‍ර දේශනා තියෙනවා මේ එකම ධර්මය. මේ පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් මේක නිට්ටියද අනිත්‍යද කියලා අහනවා. ඉතින් මේක අනිත්‍යයි කියලා පිළිතුර ලැබෙනවා. ඊළඟට එහෙමනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා අහනවා. ඉතින් ඒක අනිත්‍ය නම් දුක නම් ඒක ඒකාන්තයෙන් ඒක දුකයි කියලා උත්තරයක් ලැබෙනවා. දැන් මම කියන්නේ ස්වාමීන් වහන්සේලා මහරහතන් වහන්සේලාගෙන් චිත්ත සාකච්ඡා. එහෙම. ඉතින් යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද කියලා. එහෙම ග්‍රහණය කරගන්න බෑ කියලා පිළිතුර ලැබෙනවා. ඒකට ඇත්තටම මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ එකින් එක එකින් එක අරගෙන ඔය ටික තමයි අත්‍තරම ධර්මය. එහෙම. ඉතින් ඒ ටික අපි දැනගන්න අනිවාර්යයෙන් මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව පුළුල් අවබෝධයක් අපට ඒකාන්තයෙන් තියෙන්න ඕන. එහෙනම් අපේ අන්තරයෙන් නිතරම කියවන වචන දෙකක් තියෙනවා. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයයි කියන එක. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂක පින්තුන් බොහෝ දෙනා දැනගන්න මනාප ඇති අපි හඳුරන්නේ මොකද්ද වෙනස? පංචස්කන්ධෙහි පංච උපාදාන පංචස්කන්ධය කියන්නේ එකක්ද පංච උපාදානස්කන්ධය කියන්නේ තව එකක්ද මොකක්ද වෙනස තමයි දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ අපිට දැන් අපි මගපල නිවන් අවබෝධ කරලා නැති අය ඇත්තට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහ පංච පංචස්කන්ධේ උපාදාන වශයෙන් අරගෙන ඉන්නවා පුත්ජන සත්‍යය. එහෙම. ඒක දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ මම මගේ කියලා ග්‍රහණය කරගෙන ඉන්නේ. හැබැයි රහතන් වහන්සේලාට ඒ මම ආයනේ නෑ උන්වහන්සේලා මේක අවබෝධ කරගෙන තියෙන නිසා රහතන් වහන්සේලාට පාවිච්චි කරනකොට පංචස්කන්ධය හැටියට මොකද උන්වහන්සේලා ඒකට එහෙම බැඳීමක් කිසිසේත්ම නැහැ. ඉතින් උන්වහන්සේලා පිරිනුවන් පානකම් ඒ පංචස්කන්ධ පරිහරණය තියෙනවානේ. ඒ නිසා කර්මානුරූපව ලැබිච්ච ස්කන්ධ පංචකය පරිහරණය කරනවා. පරිහරණය කරනවා. ඉතින් එහෙම. පුතත්ජන කෙනා මේක උපාදාන වශයෙන් මේ ඒ නිසා තමයි ඉතින් පංච උපාදාන ස්කන්ධය කියලා අපි භාවිතා කරන්නේ. එතකොට අපි අහන්නේ සාමාන්‍යයෙන් දැන් අපි අහලා තියෙන සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන. සැකෙවින් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි කියන එක. ඒතර පංචස්කන්ධයක් දුකයිද? එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේද දුක? පංචස්කන්ධයේ දුකෙන් තොරව පරිහරණය කරන්න බැරිද කියන එක අපි පොඩ්ඩක් විග්‍රහ කරගන්න. සම්හත් දැන් ඇත්තටම දැන් පංචස්කන්ධය දැන් රහතන් වහන්සේලාට ඒක 아무තු බරක් නැහැ. එහෙම. උන්වහන්සේලා මේක ඉතින් අර දැන් ස්කන්ධ පංචකය කියන නිසා උන්වහන්සේලාගේ ආයුෂ තව තියෙන නිසා උන්වහන්සේලා ඒක පරිහරණය කරන උන්වහන්සේලාට ඒක ඇත්තටම දුකක් නෑ. මොකද දුක උන්වහන්සේලා මොකද ඒකේ අවබෝධ කරගෙන තියෙන යථාර්ථය. එහෙම. ඒ යථාර්ථය අවබෝධ කරගෙන තියෙන නිසා උන්වහන්සේලාට එහෙම දුකක් තියෙනවා කියලා කියන්න බෑ කියතවත් එහෙම දුකක් නෑ. අපි අහන්නේ එතකොට රහතන් වහන්සේලාට දැන් දුක් වේදනාව දැනෙන අවස්ථා තියෙනව නේද? දැන් අපි අහලා තියෙන අපේ ආන්දරනේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වෙතට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ සැප දුක් වීම සද්දි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පැහැදිලි කරන්නේ නමේ භන්තේ කමනේ යන්න යාපනේ අනේ මේ ස්වාමීන් ඉවස ගන්න බෑ දරා ගන්න බෑ බාල්හා මේ දුක්ඛා වේදනා වික්‍රමාන්තේ දැඩි වූ දුක් වේදනාවක් දැනෙනවා කියන්නේ. ඒකවල උන්වහන්සේලාට දුක දැනෙන බව සඳහන් වෙනවා. එතකොට අපිට දුක දැනෙනකොට අපි හැසිරෙන විදිහයි රහතන් වහන්සේලාට දුක දැනෙන විදිහයි උන්වහන්සේලා හැසිරෙන විදිහයි වෙනස් නේද? ඔව් ඇත්තටම සාන්නත රහතන් වහන්සේලාට පංචස්කන්ධය පරිහරණය කරන නිසා උන්වහන්සේලාටත් දැන් සූත්‍ර දේශනා දැන් බුද්ධං සූත්‍ර දේශනා, ගිරිමානම් සූත්‍ර වැනි සූත්‍ර දේශනාවලදී තථාගතයන් වහන්සේට පවා දැන් තුන්ද සූත්‍රයේදී පැහැදිලි වෙනවා. එහෙම. තථාගතයන් වහන්සේට පවා එවැනි කායික වේදනා ඇති වෙනවා. එහෙම. ඉතින් හැබැයි උන්වහන්සේලා අර සාමාන්‍ය පුතත්ජන කෙනෙක් හැටි ගන්න ආකාරය නැතු උපාදාන කරගන්නේ නැහැ වේදනාව. එහෙම. උන්වහන්සේලාට මොකද පංචස්කන්ධය පරිහරණය කරන නිසා උන්වහන්සේලාටත් <clears throat> රෝග පීඩාවල් දැන් සරියුත් මහරහතන් වහන්සේ ගත්තොත් උන්වහන්සේ පිරිනුවන් පානකොට උන්වහන්සේට මාරාන්තික රෝගේ හැටියට වැළඳුනේ අතිසාර රෝගය. එහෙම. ඒ එතනදී එතරම් සඳහන් කරන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පුදුම වේදනාවකට ඇති වේදනාවට කියන්නේ අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. හැබැයි මේ අපහසුතාවය දැන් පුදත්ජන කෙනෙක් ගන්න විදිහට නෙමෙයි උන්වහන්සේලා මේක තේරුම් අරන් කියනවා. නමුත් උන්වහන්සේලාට දුක් වේදනාවක් විඳින්න සිද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේට පවා ඒ වගේ දරුණු ශාරීරික වේදනා ඇති වුණා. වේදනා ඇති වෙලා තියෙනවා. එහෙම ඇත්තම දැන් තථාගතයන් වහන්සේ දැන් එහෙම ශාරීරික වේදනා අනිවාර්යයෙන්ම ඇති වෙනවා. දැන් මොකද බලන්න තථාගතයන් වහන්සේ බොහෝ අවස්ථාවලදී තමන් වහන්සේ ධර්ම දේශනාවක් කරමින් ඉන්න අවස්ථාවල උන්වහන්සේගේ පිටේ අමාරුවක් හැදෙනවා කොන්දේ අමාරුවක් ඒ වගේ වෙලාවට උන්වහන්සේ ධර්ම දේශනාව නවත්තලා ගියාම ඉතිරි කොටස දේශනා කරන්න පුළුවන් එකම ශ්‍රාවකයා හැටියට සරියුත් මහරහතන් වහන්සේ සඳහන් වෙනවානේ. එහෙම. ඒතර ඒකෙන් පේනවා ඒතර බුදුරජාණන් වහන්සේට පවා ඒ කායික වේදනාව ඇති වෙලා එහෙනම් අපහසුතාවය ඇති වෙනවා. නමුත් උපාදාන වශයෙන් පුත්‍ත්ජනයක් ඇටියට ඉතින් එහෙම ගන්න ස්වභාවයක් නෑ. උන්වහන්සේලා මේක තේරුම් අරන් ඉන්නේ. එහෙනම් උන සාමාන්‍ය විදිහට අපි යථාර්ථයේම නැත්නම් නිවන් අවබෝධ කරලා නැති වුණත් යම් කිසි දෙයක් තේරුම් ගත්තාම ටිකක් පහසුවෙන් ඉන්න පුළුවන් කමක් තියෙනවානේ. එහෙම. ඒ උන්වහන්සේලා මේක ਸਰව ප්‍රකාරයෙන්ම තේරුම් ගත්තට පස්සේ වේදනාව තිබ්බට උන්වහන්සේලා දන්න මේකේ ස්වභාවය මේකයි. කායික පීඩාව ඇතුණාට මානසික වේදනා ඇති කරගන්නේ නැහැ. ඇති කරගන්නේ නැහැ. ඒතරම දැන් කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැහැ. එහෙම. අපි හන්නේ දැන් රහතන් වහන්සේලා අතීතයේදී සිදු කරන ලද කර්මානුරූපව මේ ලෝකයේ ජන්මය ලබනවත් එක්කම උන්වහන්සේලාට ඒ කියන්නේ උන්වහන්සේලා අතීතයේදී රහත් නොවන නිසානේ වර්තමාන භවයකට එන්නේ. ඒ තුල අන්තමාත වර්තමාන භවයට එනකොටම අපි හඳුරන්නේ පංචස්කන්ධයක් ලැබෙනවා කර්මානුරූපව කර්මානුරූප එතකොට කර්මජ රූප කියලා කියන්නේ ඒවත් නේ එහෙමයි එතකොට ඒ කර්මානුරූපව මේ පංචස්කන්ධය ලැබුණාට පස්සේ ඒ පරිහරණය කරගෙන යද්දී උපාදානයන් සහිතව පරිහරණය කරගෙන යද්දී ධර්ම දායාදයේ ලැබිලා ධර්මානුකූලව හිතන්න පුරුදු වෙලා පංචස්කන්ධය පිළිබඳව ධර්ම ධර්මානුකූලව මෙනෙහි කිරීම තුළ ඒට තියෙන උපාදානය නැති කරගන්නවා. ඒ උපාදානය නැති කරගත්තාට රහතන් වහන්සේගේ රූපේ ශරීරය තියෙනවා. උන්වහන්සේගේ ශරීරය ඇසුරේ ඇහැකනාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් පිහිටනවා. ඒ ඉන්ද්‍රයන්ට අරමුණු ගෝචර වෙනවා. ඒ අරමුණු විඳිනවා. ඒ විඳින් තුල සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් වේදනාවල් ඇති වෙනවා. එතකොට ඒ අරමුණු අඳුන ගන්නවා සංඥාවල් ඇති වෙනවා ඒ ඒ පිළිබඳව සිටිවිලි පහළ වෙනවා සංඛාර විදිහට. එතකොට සංචේතනා විදිහට. ඊට පස්සේ ඒ සියල්ල දැන ගැනීමකට ලක් වෙනවා. නමුත් ඒ ඔක්කොම කරන්නේ උපාදාන විරහිතවයි නේද? උපාදාන විරහිත ඒකයි සාමනතර. අපේ සාමනත දැන් තියාගෙන ගියේ. අතරම තියෙන්නේ සියල්ලම සිද්ධ වුණත් උන්වහන්සේලා නැවත කර්ම රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නැහැ. ඒ නිසා තමයි දැන් උන්වහන්සේලා හොඳ රහතන් වහන්සේලා වුණත් රහතන් වහන්සේලා දන් දෙනවා, අන් අයට බණ කියනවා, පිහිට වෙනවා, උපස්ථාන කරනවා. ඊළඟට ඔය ආදී හොඳ ක්‍රියා, කුසල ක්‍රියා ඕන තරම් රහතන් වහන්සේලා කරනවා. එහෙම. දැන් චරිත මහ රහතන් වහන්සේ ඉතින් ඇත්තටම විසුන් වහන්සේලාට කරපු සංග්‍රහය, සබ්බක්ඥාරින් වහන්සේලාට කරපු ඒ සංග්‍රහය බොහෝ දෙනාට කරපු ඒ ධර්මමය සංග්‍රහය මොනතරම් කුසල්ද එහෙම නමුත් රහතන් වහන්සේලා ඒ සියල්ලම දැන් උපාදානය සම්පූර්ණ අතහැරලා නිසා උන්වහන්සේලාට කුසල් සිත් පහළ වෙන්නේ නැහැ සිත් වශයෙන් එහෙමයි ඉතින් ඒ නිසා උන්වහන්සේලා කරන සෑම දෙයක්ම දැන් ක්‍රියාසිත ක්‍රියාසිත බවට පත් වෙනවා දැන් හිත දැන් දැන් කුසල ඊළඟට දැන් අපි ගොඩාක් අපි දැන් කරන දැන් කාමාවචර කුසල් ගත්තත් ඒක කුසල් තියෙනවා විපාක තියෙනවා ක්‍රියා තියෙනවා එතකොට ඇත්තටම සාමාන්‍යයෙන් දැන් පුතත්ජන කෙනෙක් ඒ වගේ කුසල කර්මයක් කරනකොට කුසල චිත් පහළ වෙනවා. නමුත් රහතන් වහන්සේට කීයටවත් ඉතින් අර ඒ සියලු දේවල් ඒ බැමි ගලවලා නිසා උන්වහන්සේට නැවත ඒ කුසල් සිත් වැඩිලා උන්වහන්සේට භවයක් නැති නිසා ඒවක් කිරීමක් පමණක් බවටපත් වෙනවා. එහෙමයි. එතකොට අපි හඳුනන්නේ ප්‍රත්‍යඥයෙකුට කුසල් සිත් පහළ වෙනවා. ඒක අපි දන්නවා. ක්‍රියාසිට පහල කරගන්න ආයාසයෙන් හෝ ක්‍රියාසිට පහල කරගන්න බැරිද? ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් හිතන තාලෙට හිතන්න පුරුදු වෙන්න බැරිද? සම්නාස එහෙම එහෙම දැන් අපි හිතමු දැන් අපි රහතන් වහන්සේ නමක් වගේම අපි හිතමු දැන් අපි දැන් අර විසාක උපවසත සීලවලදී අපි හන්දරනේ සඳහන් කරන මේ රහතන් වහන්සේලා අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලා මේ විදිහටයි සීල් රැස්කේ අන්න ඒ විදිහට මගේ ශීලය මම ආරක්ෂා කරනවා කියලා අර සිහි කරන්න ඕන ක්‍රමය සඳහන් කරනවා අපි අහන. එතකොට ඒ ශීලය ඒකාන්තයෙන්ම නිවනට උපකාර වෙන ශීලයක් බවට පත් පැහැදිලි. ඇත්තම සාමනහස එහෙම හිතලා ඒ ආදර්ශයට ගන්න පුළුවන්. හැබැයි සිත් වශයෙන් මේ පහළ වෙන ක්‍රියාදාමයෙන් දැන් ක්‍රියාසිට නම් පහළ වෙන රහතන් වහන්සේට පමණමයි. එහෙමයි. මොකද පුතඥයේ රහතන් වහන්සේ නමක් ආදර්ශයට ගත්තට එයා පුතඥනේ. එහෙමයි. පුතඥ නිසා අර කර්ම මේක මේ කර්ම චක්‍රය ඒ න්‍යාමයේ අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ආරෝපණය කරගත්තට ආදර්ශයට ගත්තට. එතකොට කොහොමද අපි අපහන්නේ මේ සිත ඇති කරගන්නේ? එතකොට එහෙම අභ්‍යාසයක් පුහුණුවක් නැත්නම් කොහොමද අපි මේ தത്വයටපත් වෙන රහතන් වහන්සේ නමක් මේ තත්වයට කොහොමද අපිටපත් වෙන්නේ? ඇත්තට සානන්ද රහතන් වහන්සේ නමක් ගේ ස්වභාවයට දැන් අපි සානන්ද කියන්නේ මේකනේ දැන් රහතන් වහන්සේ නමක් ආදර්ශයට ගත්තාම ඒ උන්වහන්සේගේ ක්‍රියාපටිපාටිය ඒ පුතත්ජන කෙනෙක් ඒ විදිහටම ආරෝපණය කරගත්තු තමන්ගේ ජීවිතේ ගලපගත්තොත් හැබැයි නිවන් දැකලා නැහැ. එහෙම. එහෙම කෙනාට ක්‍රියාසිත පහළ වෙනවද නැද්ද කියන එකනේ. එහෙනම් සානන්ද ඒක පැහැදිලිවම ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැත්නම් මොකද තාම මේ අර ආදර්ශයට ගත්තට මේ අනිත් පුද්ගලයාගේ සක්කාය දිට්ඨිය නැත්නම් මම කියන හැඟීම තියෙනවා. එතකොට ඒකත් ඒ හරහා අනිවාර්යයෙන්ම හොඳට කුසල් සිත් පහළ වෙනවා. ඒ කාන්තේ මිත රහත් වෙන්නම ඕන ඒ ක්‍රියාසිත පහළ වෙන්න මොකද දැන් හැම තැනදීම දැන් කාමාවචර කුසල් සිත් වල හැම තැනදීම රහතන් වහන්සේට පහළ වෙන සිත් විතරමයි වෙන කිසිම අවස්ථාවක දක්වලා නැහැ මේ ක්‍රියාසිත මේ පුත්ත්ජන කෙනෙකුට දැන් මේ එතකොට ඇයි අපේ හාමුදුරන්ට සීලය වගේ අවස්ථාවකදී පැහැදිලිවම තියෙන දැන් උපෝසත සීලය අරිය උපෝසත සීලය වැනි සීලවලදී සඳහන් කරනවා අපි හන්නේ මේ අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලා මේ සීලය මේ මෙන්න විදිහටයි ආරක්ෂා කළේ මාත් ඒ විදිහටම මේ සීලය ආරක්ෂා කරනවා. ආදි වශයෙන් සඳහන් කරනවා. ඇයි එතකොට උන්වහන්සේලා රකින්න තාලෙට අපි හිතන්න පුරුදු වෙන්නේ? ඒ සම්බන්ධයෙන් ඇත්තටම ಗುಣ මහන්දතාවයේ ඉහළයිනේ. දැන් අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නම් අපි හිතමු අපේ ගුරුවරයෙක්. අපේ ගුරු පරම්පරාවේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරපු අපිට නිතරම අවවාද ලැබෙනවා අපේ මේ නිකායේ නැත්නම් අපේ මේ සංස්ථාවේ නැත්නම් අපේ මේ සංඝ පරපුරේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මෙන්න මේ විදිහටයි පිළිගුණ පිරුවේ. මෙන්න මේ විදිහටයි දුතාංග සම්පූර්ණ කළේ. උන්වහන්සේ රහත් වෙලා නැහැ. ඉතින් ඔය නමලත් ඒ විදිහටම මේ ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන්න ඕන. ඒවා කඩන්න බෑ. ඒකට අවවාදන් සංස්කරණ ලැබෙනවා. ඉතින් අපිට ඇත්තටම අපි දෙනමතම ඒ වගේම මේ සියලුම දෙනාට ආදර්ශයට ගන්න පුළුවන් ඉහළම කෙනා තමයි සාමාන්‍ය නිකලෙස් උත්තමයා. එහෙමයි. ඒ නිකලෙස් උත්තමයා ආදර්ශයට ගත්තා කියලා සාමාන්‍යයෙන් ඒක අකුරටම ඒ ආදර්ශයට ගත්තත් සිත් පහළ වෙන්නේ මොකද අපි කරන ඒ ඒ ආදර්ශයට අරගෙන අපි කරන ක්‍රියාව තුළින් අපිට පහළ වෙන්නේ කුසල් සිත. මොකද අපි කෙලෙස් නැති කරලා නැති නිසා. එහෙමයි. කෙලෙස් නැති කරලා තිබුණා නම් කෙලෙස් නැති කිරීම සඳහා ඒ විදිහට හිතන්න ඕන නැද්ද? කෙලස් නැති කරාට පස්සේද එහෙම හිතෙන්නේ එහෙම නැත්නම් අපි දැන් කෙලස් නැති කරනවා යනුම කුසලයේ වැඩිමනේ අපි හඳුරන්නේ දැන් සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන එකකින් අදහස් කරන්නේ මේකනේ එතකොට කෙලස් නැති කරනවා යනුම කුසලයේ වැඩිමනේ එතකොට මේ ඒ විදිහට කුසලය වැඩිම තුල නිවනට සමීප වීමක් වෙන්නේ නැද්ද සම්මාන්තිතිය. ඇත්තටම දැන් අපි කුසලය දැන් මේ දැන් අපි කෙලෙස් නැති කිරීමම කිව්වට කෙලෙස් නැති කරන්න නම් තමයි මේ පංච පාදානස්කන්ධය මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න මෙතේ හොඳටම. එහෙම. එහෙමනම් නැත්තම් දැන් අපිට මේ කෙලෙස් නැති කරනවා කියන එක රහතන් වහන්සේ නමක් මේ ජීවිතය අරගෙන අනේ මම මේ විදිහටම හිතනවා මේ විදිහටම කටයුතු කරනවා මේ රහතන් වහන්සේගේ ක්‍රියා ධාමයේ හැටියට මම කටයුතු කරනවා කියලා කිව්වත් අපි ඇත්තටම ආධ්‍යාත්මික වශයෙන් අපි අනිවාර්යෙන්ම අර ඒ ලක්ෂණත්‍රය අපි දැකලා තියෙනුනේ හරියටම. ඒක අපි දැන් කෙනෙක් ආදර්ශයට ගත්ත අමනින්ම ශ්‍රාවනට අපිට ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඒ දැන් මේකෙදි මට කොටින්ම කියන්න තියෙන එකම දේ තමයි ඒ උත්තරීතර தත්ත්වයටපත් වෙන්න කලින් මොනම හේතුවක් නිසාවත් අභිධර්මයේ හැටියට නම් ශ්‍රාවනහස ක්‍රියාසිත පහළ වෙන්න විදිහක් නැහැ. රහත් වෙලා නැත්තම්. රහත් වෙලා නම් ඒකාන්තයෙන් ක්‍රියාසිත පහළ වෙනවා. එහෙම. එතකොට කොහොමද අපේ හාඳුරනේ අපි වර්ග කරගන්නේ දැන් සාමාන්‍ය කෙනෙකුට විපාක සිත් පහළ වෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් ඒ විදිහට හිතන්නේ නැතුව රහත් වෙලත් නැහැ. නමුත් අර අර විදිහේ සිත් පහළ කර ගැනීම උවමනාවකුත් නැහැ. නිවන ඉලක්ක කරගෙන තමයි එයා කටයුතු කරන්නේ. එතකොට එයාට මොන වගේ අවස්ථාවක්ද? ඔව් දැන් බොහෝ දෙනෙක් කුසල් කරනවා සම්හංශ දැන් ඒ අය කුසල් කරන්නේ අපි කුසලයේ කියලා කියන්නේ මේ දන් දීමම නෙවෙයිනේ. එහෙමයි. අපි තුන් භාවනාවක් කරනවා. ඇත්තට කෙනෙක් හොඳට භාවනා කරනකොට අපිට ආනාපානසති භාවනාව කියලා. ආනාපානසති භාවනාවේ හොඳට සිහිය දිනු කරනකොට ඒ කෙනාට පහළ වෙන්නේ එයා මොන කෙනෙක් වුණත් එයාගේ කුසල් සිත් වඩන්න කිසිම අදහසක් නැති වුණත් එයා සිහියෙන් ඉන්නකොට එයාට පහළ වෙන්නේ ඒකාන්තයෙන්ම මේ කාමාවචර කියන්නේ සෝමනස සහගත ඥාන සම්පූර්ණ අසංකාරික කුසල් සිත්. එහෙම. එයා මොන විදිහට දැන් ওই භාවනාවක් කරා කියලා අපි රූපාවචර ධානයක ඉන්නවා නම් අපිට ඔන්න ඒ රූපාවචර කුසල් සිත් පහළ වෙන්න පුළුවන්. එතකොට අපි හන්නේ එයාට ඒ සිත තුළ විපාක පිණිස කර්ම සැකසීමක් වෙනවද? පැහැදිලිව මේ ඒ කුසල් එතකොට එහෙම විපාක සිත පහළ වෙනවා. ඒතර එහෙම කර්ම රැස් කර කර අන්තිමේදී දිගට සංසාරේ යන එක නෙවෙන්නේ අපහන්. ඒක තමයි. එතකොට සංසාරයෙන් නිදහස් වීමක් වෙන්නේ නැහැ මේ භාවනා කරලා. නෑ සානස් දැන් මෙහෙමයි දැන් ඇත්තටම මේ කුසල් චිත්තේ දැන් අපි කුසල් කරන තරමට අපට විපාක අපිට විඳින්න සිද්ධ වෙන්නේ නැහැ නේ සංගමත. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කරන්නේ දැන් අපි කුසලයේ කියලා කියන්නේ අලෝභ අධේ සමෝහනේ. කුසලයේ කියලා කියන්නේ අලෝභ අධේ සමෝහ. එතකොට අපි දැන් ඒක පුරුදු කරගෙන පුරුදු කරන දැන් අපි දැන් යමක් ගන් දෙන්නේ ලෝභය අතහැරලා. එතන අපි මේක හැබැයි ඒකතාවකාලික ආය ලෝභය ඇති වෙන. නමුත් අපි මේක ක්‍රමානුකූලව ටික ටික ටික ටික එහෙම දන් දීම ප්‍රාථමික වශයෙන් දන් දෙන්න කියලා කියන්නේ. එහෙම. මේ කෙලෙස් නැති කරන්න මූලික වශයෙන් දාන සීල භාවනා. ඒතර දන් දීම ප්‍රාථමික වශයෙන් අපි කරන්න ඕන. එහෙම. එතකොට සංග ටික ටික තමයි පියවරෙන් පියවර අපි මේ ලෝභය දුරු කරමින් දුරු කරමින් අර දැන් සිහිය දිනු කරනවා. සිහිය දිනු කිරීම තුළින් කුසල් සිත් පහළ වෙනවා. කුසල් සිත් පහළ වුණාට අපේ අර සතිය කියන්නේ හොඳට දිනු වෙනවා. ඒ තුළින් අපිට කවදා හරි මම කියන්නේ මේ සසර දිගට යන කතාවක් නෙමෙයි. නමුත් ඒ තුළින් අපිට අර හිතේ ඒකාග්‍රතාවය තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න පුළුවන්. අන්තික බුදුරජාණන් වහන්සේ මොන මොහොතකවත් දේශනා කළා නැහැ. ඉතින් මේ කුසල් කරන්න එපා. කුසල් කිරීම තුළින් සසර දික් වෙනවා කියලා. ඇත්තටම දැන් මගේ ප්‍රශ්නේ අපේ හන්දරනේ කුසලය වැඩි වීම තුළ විපාක සිත් පහළ වෙනවා. ඒ විපාක සිත් පහළ වීම තුළ සසරට වැටීමක් වෙනවනේ. ඒ විපාක සිත් කියන්නේ කර්ම සකස් වීමක් එක්තරා විදිහක. එතකොට ඒ ඒ තුල අපි යන්නේ කුසල් වඩලා අන්තිමේදී සසරට වැටීමක් නෙවෙයි. ඉතින් දැන් අපි දැන් හිතන්න අපි දැන් කුසල් කරලා අපි දිව්‍ය ලෝකෙට යනවා. එහෙමයි. ඒත් අපිට මේ ධර්මය පුරුදු කරන්න තියෙන කාල වපසරයක් දැන් තියෙනවා. එහෙමයි. දිව්‍ය ලෝකයට ගියාම ඉතින් තනිකර දිව්‍ය සැප විඳින්න තියෙනවා. එහෙමයි. නමුත් අපි මේ දැන් සෝතානන්ද සූත්‍රයට අනුව එහෙම පැහැදිලි වෙනවා. දැන් අපි මේ ජීවිතයේදී හොඳට ධර්මයේ පුරුදු කරනවා. කුසල කරනකම් දැන් මේක මේ විශේෂයෙන් පංච උපාදානස්කන්ධය මේ ආයතන මේ සියල්ලම අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් අනාත්ම වශයෙන් මේ ත්‍රිලක්ෂණ භාවනා විශේෂයෙන් පුරුදු කරනවා. එතකොට ඒ ඒක පුරුදු කරනකොටත් අපේ හාමුදුරනේ එතකොට චේතනා පහළ වෙන්නේ මොනවාද පහළ වෙන චේතනා ඒක චේතනා පහළ වෙන නිසා කුසල චේතනා පහළ එතකොට එතකොට ඒ තුල කර්ම රැස්වීමක් වෙන්නේ නැද්ද කර්ම රැස්වීමක් තියෙනවා ස්වාමීනි එතකොට ඒක ආබහුව සසරට වැටීමක් වෙනවනේ සසරට වැටීමක් කරන එකද මම කියන්න යන්නේ එහෙනම් අපි දැන් දැන් මේ ජීවිතයේ හොඳට කුසල් කරලා කුසල් කරලා දැන් අපි ඒ විදිහට හොඳ ප්‍රතිපත්තිකාමී කුසල් රැස් කරලා අපි දිව්‍ය ලෝකෙ ඉපදුණා ඇත්තටම දැන් පංචකාමයට වසඟ වෙන්නේ නැතුව අපිට දිව්‍ය ලෝකයේ දුණක් මේ ධර්මයේ පුරුදු කරන්න අවස්ථාව ලැබෙනවා. එහෙමයි. දැන් මොකද දැන් එහෙම අවස්ථා තියෙනවනේ දැන් දැන් අපි දිව්‍ය ලෝකයට ගියාම ඒ සෝතාන්ත සූත්‍රයට අනුව අපට හොඳට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු. ඒ වගේම අද ඊයේ නිකන් දවස් දෙක තුනකට කලින් බණ අහපු වගේ මොකද දිව්‍ය ලෝකයේ අංශත් එක්ක බලනකොට එහෙමයි. එහෙමයි. එතකොට ඒ වගේ දැන් අපි ධර්මයේ පුරුදු කරලා ගියාට පස්සේ අපට දැන් අර පංචකාමයට හිත යන එක අඩු වෙනවා. අපි අර ධර්මයට තියෙන කැමැත්ත නිසා අපි පුරුදු කරපු ධර්මයටම අපේ හිත යොමු වෙනවා. ඉතින් මේ ධර්මයේ කතා කරන දෙවියන් ළඟට අපි යනවා, බණ අහනවා. ඒ තුලින් අපිට යථාර්ථය අවබෝධ කරගන්න අවස්ථාව තියෙනවා. දැන් අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් බලන්න ස්වාමීන් වහන්සේ මතක ඇති අර කතාවක් දැන් දම්පදට කතාවක් මම හිතන්නේ. හොඳට භික්ෂුන් වහන්සේ නමක් හොඳට ගුණ පිළිවෙත් පුරලා උන්වහන්සේට රහත් වෙන්න බැරි වෙනවා. උන්වහන්සේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදිනවා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදිනත් උන්වහන්සේ භාවනාවන යෝගීවමයි. දැන් උන්වහන්සේ දැන් භාවනාවන යෝගී දැන් දිව්‍ය පුත්‍රව වට කරගෙන නමුත් උන්වහන්සේ ශ්‍රමණාකල්පයෙන්ම උන්වහන්සේ වැඩ ඉන්නවා. ඒ එක්තරා දිව්‍යාංගනාවක් ගෙට දැන් හිතනවා මේ කෙනාට දැන් තේරෙන්නේ නැහැ මේ තාම මනුලෝකෙල හිතාන ඉන්නේ තාම ශ්‍රමණෙක් හැටියට දැන් හිතාන ඉන්නේ කියලා. දිව්‍යාංගනාවක් ගෙනල්ලා මේ මේ කන්නාඩිය කන්නාඩියක් අල්ලනවා. එතකොට තමයි මේ දිව්‍ය පුත්‍රයා තේරුම් ගන්න ධානයේ මම දැන් ශ්‍රමණයෙක් නෙවෙයි දිව්‍ය පුත්‍රයෙක් කියලා. ඉතින් අන්තර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉතින් ධර්මය අහලා යථාර්ථය අවබෝධ කර ගන්නවා. ඉතින් නේතුව සම්මාස දැන් අපි භාවනා වැඩිම තුළින් ලෝකෝත්තර කුසලයක් අපට ආйти වෙන්නේ නැහැ. අපි ඒක හොඳටම තේරුම් ගන්න ඕනේ. මොකද දැන් අපි ආනාපාන සතිය වැඩුවත් විපස්සනා වැඩුවත් ඒකෙන් ඇති වෙන්නේම කාමාවතර කුසලයක් තමයි. එහෙමයි. ඒ මොකද දැන් අපිට ලෝකෝත්තර කුසලයක් වඩා ගන්න අපි ලෝකෝත්තර ත්‍ත්වෙටපත් වෙලා ඉන්න ඕන. ලෝකෝත්තර විපාකයක්. ඒ කියන්නේ ඵලය දැන් ලෝකෝත්තර දැන් අපි ලෝකෝත්තර කුසල විපාක හැටියට ගන්න සංස දැන් සෝහන් ඵලය තමයි කුසල ඵලය විපාක හැටියට සෝ සෝතාපන්න දැන් මේ මාර්ගඵල. එහෙම. ඒතර සෝහාන් මාර්ගය කුසල හැටියට ගන්න පුළුවන්, ඵලය විපාක හැටියට ගන්න පුළුවන්. එහෙම. ඒ හේ දක්වා සාමනාස අපි පුරුදු කරන සෑම දෙයක්ම ඇත්තට මේ භවගාමී කුසල්. ඒ තුලින් තමයි අපිට යථාර්ථයට යන්න අවස්ථාව මාර්ගය හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම අපහන්නේ. අපි පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය පිළිබඳ විග්‍රහයකයි නියලිලා හිටියේ ඒ අතරේ තමයි අපි අතුරු මාත්‍රකාවක් ඔස්සේ ටිකක් දිගින් දිගටම සාකච්ඡාව මෙහෙයුවේ. ඉතින් අපි හාමුදුරුවෝ ඒ කරුණ කාරණා ඔබ වෙත මනාලේශගෙන හැර දැක්වුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන කාරණා දෙක පිළිබඳව දැන් ඔබට යම් මට්ටමක වැටහීමක් ඇති වෙන්නේ නැති. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන බොඩවල් පහටනේ පංචස්කන්ධය කියන්නේ. පංච කියන්නේ පහට, ස්කන්ධ කියන්නේ ගොඩ රාශිය සමූහය කියන එකට. එතකොට පාලියෙන් අපි ඒකට ඛණ්ඩ කියනවා. සංස්කෘත භාෂාවෙන් ස්කන්ධ කියනවා. සිංහල භාෂාවෙන් කඳ කියනවා. සිංහලෙන් පංචස්කන්ධය කියන්නේ පස්කන්ධ කියලා හරියට බැලුවොත්. ඉතින් මෙන්න මේ පංචස්කන්ධයට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය රහතන් වහන්සේලා පරිහරණය කරන්නේ තණ්හාමාන දිට්ඨි වලින් තොරව. ප්‍රතග්ජන ඔබ අපි පාවිච්චි කරන්නේ මේ පංචස්කන්ධය කෙරෙහි තණ්හාමාන දිට්ඨි උපදවාගෙන. ඒ නිසාම පංචස්කන්ධය කෙරෙහි තණ්හාය තියෙනවත් එක්කම තණ්හා පච්චය උපාදාන කියපු විදිහට උපාදානය තුළ දැඩි ග්‍රහණයෙන් හසු කර ගන්නවා. ඒ පංචස්කන්ධයට දැඩිව බැඳී යාම තුළ පංචස්කන්ධය ළඟට ගැනීම තුළ එයට අවශ්‍ය කරන පංචස්කන්ධේ පවත්වා ගැනීමට අවශ්‍ය කරන කර්ම සිතින් කයින් වචනේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනින්ජාභි සංඛාර ආදී වශයෙන් රැස් කර ගැනීම තුළ භවය දිගට යන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ පංච පංච උපාදානස්කන්ධය ගැන අපේ අවධානය යොමු කරන්න ඕන. මොකද දිගින් දිගට යන මේ භව ගමන නැවැත්තුවේ නැත්නම් කවදාවත් අපිට නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න පුළුවන් කමක් නැහැ. දුකෙන් නිදහස් වීමට පුළුවන් කමක් නැහැ. ඉතින් දුකෙන් නිදහස් වෙන්න නම් දුක ඇති කරවනු ලබන මෙන්න මේ ගොඩවල් පහ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු වෙනවා. ඒ නිසා අද අපි පංචස්කන්ධයේ පළවෙනි ස්කන්ධය වන රූපස්කන්ධය පිළිබඳව අපේ ස්වාමින් වහන්සේගෙන් අසා දැනගමු. අපි හාඳුරන්නේ කොහොමද අපි මේ පංචස්කන්ධයේ පළවෙනි ස්කන්ධය වෙන රූපස්කන්ධය හඳුනගන්නේ? සම්දාන්ත දැන් අපේ සම්දාන්ත හොඳ විග්‍රහයක් කළා. ඉතින් ඇත්තටම ස්කන්ධය කියන්නේ රාශිය. එහෙම ජල ස්කන්ධය කියන්නේ ආ ජල කඳක්. ඉතින් ඒකේ රාශිය තමයි ජල කියන්නේ මහා සාගරද අපි ජල ස්කන්ධය කියලා කියනවනේ. එහෙමයි. ඒ වගේ රූපවල සමූහය තමයි සාන රූපස්කන්ධය කියලා කියන්නේ. සමූහයක එකතුවක්. එකතුවක්. එහෙමයි. එතකොට මේ රූපස්කන්ධේ රූප කියන එක අපි තේරුම් ගත්තොත් රූපපතිති රූපංගේ. කියන්නේ සංස වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක් තමයි මේ රූපය කීකේ තේරුම. රුප්පන ස්වභාවය. රුප්පන ස්වභාවය. ඒ කොහොමද කැඩෙන්නේ බිඳෙන්නේ? සමහරවිට කැඩෙන්නේ බිඳෙන්නේ මෙහෙමයි දැන්. ඇත්තටම මේ රූප කියනවා සීතලෙන් මුනුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ලෝකයේ තියෙන අවිඥානික සවිඥානික සෑම රූප වශයෙන් තියෙන හැම දෙයක්ම හටගෙන තියෙන මේ සතර මහා ධාතුන් කියන්නේ. ඒ කියන්නේ රූපේ සංයුතිය ඇවිල්ලා සතර මහා ධාතු. සතර මහා ධාතු. එහෙනම්. එතකොට දැන් මේ ධාතුන්ගෙන් හටගත් දේවල් ඉතින් සම්හත දැන් අපිට සාමාන්‍ය බැලු බැලමට උනත් පේනවා අපි දැන් සියුම් වශයෙන් කියනසත් මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අපි ශරීර කූඩුවක් ගත්තත් මේකෙන් විනාශ වෙනවාමයි. අපි හන්නේ දැන් මේ රූපය ගැන විග්‍රහ කිරීමේදී සතර මහා ධාතුන් ගැන අනිවාර්යයෙන්ම දැන ගැනීම අවශ්‍ය නේ. ඒක ගැන දන්නේ නැත්නම් රූපය නියම විදිහට විග්‍රහ කරගන්න බැහැනේ අපි හන්නේ. සතර මහා ධාතුන් කියන එක අපි කෙටියෙන් ප්‍රේක්ෂකයන්ට කොහොමද හඳුන්වලා දුන්නේ? ක්‍රම සාමනාල දැන් සතර මහා ධාතුන් කියලා ගත්තාම සතර මහා ධාතු දැන් සතර දැන් අපි රූප 28ක් තියෙනවානේ. එහෙම. ඒකෙන් එතන සතර මහා ධාතු ඊළඟට තවත් ඒ සතර මහා ධාතුන් නිසා හටගන්න රූප 24 උපාදාය රූප උපාදාය රූප 24ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් සතර මහා ධාතු කියලා කියවම දැන් පඨවි. පඨවි කියලා කියන්නේ දැන් තද නෙමෙයි අතන තද ස්වභාවය ගැන මේ කියන්නේ. එහෙමයි. තද ස්වභාවය. එතකොට දැන් මේ පඨවි ධාතුව කියලා ගත්තාම දැන් අපි මේ ශරීර කෝඩු දැන් අපේ කුඩා සූත්‍ර දේශනාවලදී මේ තද ගතියෙන් යුක්ත කොටස් පටවි කොටසට වෙන් කරනවා. එහෙම. හැබැයි අපි මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ පටවි ධාතුවට විතරක් පවතින්න පුළුවන් කමක් නැහැ. පටවි ධාතුව එතන තියෙනවා නම් එතන සියුම් වශයෙන් ආපෝ තේජෝ වායෝ කියන ධාතු සතර ඒකාන්තයෙන් තියෙනවා. අපි මෙහෙම කිව්වොත් හරිද? දැන් ශරීරය සම්බන්ධයෙන් ගත්තොත් මේ ශරීරයේ තියෙන පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දේවල් පඨවි ධාතුව. එහෙම එහෙමත් පැහැදිලිවම නම් ප්‍රේම සූත්‍ර දේශනාවල තියෙනවා. එහෙම. ඒතර මොකද තද ගතිය කියලා කිව්වහම එක ලක්ෂණයක් විය හැකි නේද? ඇත්තටම සනහ දැන් තද ගතිය වගේම මෙලෙක් ගතියත් අපිට ගන්න පුළුවන්. අනිත් ධාතුන්ගේ බලපෑම මත ඒට ප්‍රතිවිරුද්ධ ගතියක් එන්නත් පුළුවන්. එන්නත් පුළුවන්. දැන් අපි දැන් ගත්තොත් සමහර ලොකු දෙයක්, ටික කුඩා දෙයක්. අපි එහෙම ගන්නවානේ. එහෙමයි. ඒක ලොකු දෙයක්, ඊළඟට කුඩා දෙයක්. එතකොට ඒ කුඩා දෙයට තවත් කුඩා දෙයක් කරොත් අර කුඩා දේ ගත්ත දේ ලොකු දෙයක් බවට පත් වෙනවා. එහෙමයි. ශානසට වැටහන්නේ එතකොට එතකොට සාමනාංශ මට මතක් වෙනවා පේහන්දරනේ එක ගුරුවරයෙක් කොලේක ඉරක් ඇඳලා කොලේකට කිව්වලු ඒ ඉර මකන්නෙත් නැතුව කපන්නෙත් නැතුව ඉරන්නෙත් නැතුව පුච්චන්නෙත් නැතුව නවන්නෙත් නැතුව මේ ඉර කොට කරන්න කියලා කිව්වා. එතකොට ඉතින් කපන්නත් බෑ, මකන්නත් බෑ, ඉරන්නත් බෑ, වහන්න පොතකින් වහන්නත් බෑ මොන ක්‍රමයක් බෑ. කල්පනා කරලා කල්පනා කරලා මේ ළමයා ගෝලය බොහොම බුද්ධිමත් ළමයි. එයා අර කොට ඉර ඇඳලා තියෙන තැනින් අපි හන්දර ඊට ඒ ළඟින්ම දිග ඉරක් ඇඳලා. දිග ඉර ඇඳ ගහම අර ඉර කොට වවනවා. ස්වාමීන් බොහොම සරලව කාටවත් තේරෙන්නේ දැන් මම කියපු කතාව සමහරවිට මේ අහගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට තේරෙන්නේ නැති වෙන්නත් තිබුණා. නමුත් සාමිධාන්තයේ උපමාවෙන් ඒක ඉතා හොඳට පැහැදිලි වුණා. එතකොට සම්නස් දැන් <clears throat> දැන් අර අපි පටවි කියලා කියන ලොකු කොටසක් වශයෙන් ගන්නවනේ. එහෙමයි. නමුත් දැන් අපි ඒක දැන් කඩගතිය දැන් සමහරලාට දැන් ඒක මෙලෙක් ගතියක් පටවි වශයෙන් තමයි ගණන්නේ. එහෙමයි. දැන් ඒ මෙලෙක් එකට ධාතු ලක්ෂණයක්. ඒක ධාතු ලක්ෂණයක්. ඒතර අපි දැන් අපි ජලය ගත්තත් දැන් අපි ගත්ත සම්නහස දැන් ඒකේ ආපෝ ගතිය වැඩි වුණාට එකෙත් පටවි ගතියක් තියෙනවනේ දැන් අපි දැන් වතුරට ගහුවොත් දැන් පටවි ගතියක් තියෙනවා පටවි ගතියක් තියෙනවා ඒකයි සතර මහා ධාතු කියන්නේ පණයෙන් පවතින දෙයක් බුලන් දෙයක් නෙවෙයි නේද පැහැදිලිවම සංත සතර මහා ධාතු කිසිසේත්ම දැන් යකඩයක් ගත්තත් ඒකෙත් ඒකාන්ත යම් කිසි මට්ටමකට මේ සතර මහා ධාතුන්ම තියෙනවා දැන් සුද්ධාස්තකය කියන එක සංත එතන බලන්නකෝ සුද්ධාස්තකය කියන එක ඒක වෙන් කරන්න බෑනේ එහෙමයි දැන් දැන් අපි දැන් ගත්තාම මේ ලෝකයේ තියෙන හැම දෙයක් සුද්ධාස්තකයක් කියලා අපේ වැඩිහිටියෝ කියන්නේ අනේ ඉතින් සුද්ධාස්ත කියන්නේ කියලා. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ දැන් අපි යකඩයක් ගත්තත් ඒකේ තියෙන ওই ධාතු හතරම. එහෙම. ඒ යකඩ අපිට දැක්කා මේක පඨවි කියලා අපි නිකන් සාමාන්‍ය ඒක අර තද ස්වභාවය කියලා ගන්න එකයි. එහෙම. එතකොට ඒකේ ඇතුළේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ඒ හතරමක් තියෙනවා ඊළඟට වන්න ගන්ධ රස ඕජා. ඒකේ වර්ණයක් තියෙනවා, රසයක් තියෙනවා, ඕජාවක් තියෙනවා. ඉතින් ඒක ගඳක් තියෙනවා, සුවඳක් තියෙනවා. සුවඳක් තියෙනවා. එතකොට සාමිච්ච ඒ වගේ මේ ලෝකේ තියෙන හැම දෙයකම ඔන්න සුද්ධාස්තකේ පවතිනවා. එහෙනම්. එතකොට දැන් අපි පටවි ගතිය දැන් කාටත් පැහැදිලි. මේක තද ඒ වගේ මෙලෙක් ගතිය. ඊළඟට ආපෝ කියලා කිව්වහම වැగిරෙන ස්වභාවය. දැන් අපි ශරීරය ගත්තාම දැන් අපේ සංඥාතික අර පොළොට පස් වෙන ස්වභාවය පටවි ගතිය. දැන් අපි මේ ශරීර කෝඩුවේ ගත්තාම මේ ශරීර කෝඩුවේ සොටු ඊළඟට මුත්‍ර ඊළඟට මල මුත්‍ර ඒ වගේ දේවල් වැగిරෙන දේවල් සම්හස ආපෝ ජලය හා මුසු වන දේ කියන්න තමයි. අන්න හරි. ජලය හා මුසු වන දේ අපිට ගන්න පුළුවන් ආපෝ ධාතුව හැටියට. එහෙම. එතකොට ඒකත් හොඳට මතක තියාගන්න මේ ආපෝ ධාතුව තුලත් අර කියන පටවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුම තියෙනවා. තියෙනවා. ඊළඟට ස්වාමීනාස දැන් අපි සබ කෙනෙකුට මතක තියාගන්නවා නම් ස්වාමීනාස කියවාගේ පොළව පටවි ඊළඟට ජලය ආපෝ තේජෝ ධාතු හැටියට කියන්නේ ස්වාමීනාස මේ ඇත්තටම රස්නේ උණුසුම උණුසුම ඊළඟට සීතල ගන්නත් පුළුවන් ඒක මේ දෙපැත්තම ඒතර මෙන්න මේ උණුසුම් ස්වභාවය දැන් ඒක ඒකත් ඇත්තටම මේ ලෝකේ හැමතැනම පවතින දෙයක්. එහෙම මේ වායු ගෝලය තුල පවතින මේ ශරීරය තුලත් පවතින දෙයක්. ඇත්තටම අපි කෙනෙක් ශරීරය හොඳට වැඩෙන්නේ මේ තේජෝ ධාතුව නිසා. එහෙම. ඊළඟට ශරීරයේ වියකිලා යන්නෙත් විනාශයටපත් වෙන්නෙත් තේජෝ ධාතුව නිසා. වයසට යන්නෙත් ඒකයි. වයසට යන්නේ තේජෝ ධාතුව. දීරාපන තේජෝ ධාතුව. අන්න හරිය. එතකොට සංදේ ආහාර දිරවන්නේ ඊළඟට දැන් අපිට උණ ගන්න. ඒක තේජෝ ධාතුව වැඩි වුණාම තමයි. එහෙම. ඊළඟට සාමනක මේ වායෝ ධාතුව කියන්නේ වායුව කියන්නේ නෑ සුළඟ අපි එහෙම ගත්තොත් දැන් තේජෝ ධාතුව තුල තියෙනවා සීතල උණුසුම කියන දෙකම දෙකම තියෙනවා එතකොට සීතල උණුසුම පදනම් කරගෙන නේද අපි හඳන්නේ මේ රූපේ විකෘති වෙන්නේ සීතෝෂ්ණාදී නිසා විකෘති වෙනවා කියලා කියන්නේ ඒකනේ මම කියවර දැන් දැන් මේක සීතලෙන් උණුසුමෙන් කොහොමද අපි හන්නේ බලපෑමක් එන්නේ ආපෝ ධාතුවට දැන් ඒකට සංක ආපෝ ධාතුව අපි පොඩ්ඩක් කතා කරලෙමු. ආපෝ ධාතුව කියන්නේ වායුව. වායෝ ධාතුව. වායෝ ධාතුව. එහෙමයි. ආපෝ වායෝ ධාතු. <laughs> එතකොට අපේ සන්නස්ස දැන් වායෝ ධාතු අතර වායුව. එතකොට දැන් බලන්න දැන් මේ ලෝකේ වාතය ශරීරයේ තියෙන පිම්බෙන හැකිරෙන ස්වභාවයෙන් යුක්ත ආශ්වාස ප්‍රශ්වාස ඔක්කොම ගන්න පුළුවන්. පැහැදිලිවම ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ කාටත් හිතේ තියාගන්න ඉතින් සුළඟ ගත්තාම. සුළඟ ගත්තාම වායුවනේ. එතකොට මේ එතකොට මේ වායුව තුලත් සම්තර කියන සතර ඉතුරු ධාතු තුන තියෙන්න පුළුවන්. එහෙමයි. තියෙන්න පුළුවන් තියෙනවා. එතකොට මෙන්න මේ කියන මේ සතර මහා ධාතු මේ ලෝකේ මොන දේ තිබුණත් ඒ දේ අපි දැන් අපි දැන් ප්‍රඥප්තේනේ. අපි දැන් හැම දෙයකටම දාගන්න දෙයක් අහස නැත්තම් මුහුද නැත්තම් ගඟ පොළොව මේ ඔක්කොම සන්නස දාගත්ත දේවල් දැන්. එහෙම. ඒ ස්වාමීන් වහන්සේට නමක් තියෙනවා. ඒක මට නමක් තියෙනවා. අපි දැන් මේ පොරවගෙන ඉන්න දේවල්ට නම් තියෙනවා. මේ හැම දෙයකම ස්වාමීන් වහන්සේ දැන් සිවුර කියලා අපි දැන් දාගෙන ඉන්නවා. මේ වචෙන් අපි දාගත්ත ප්‍රඥප්තිය. එහෙමයි. එතකොට දැන් බැරි වෙලාවත් අපි මේ පොරවගෙන ඉන්න සිවුරට අපි වෙන නමක් දාගත්තොත් එහෙම. එහෙම. අපි මේකට සිවුර කියලා කියන්නේ නැහැ. මේක වෙන නමකින් හඳුනනවා. දැන් අපි ගිහියෙක් ගත්තාම ගිහියෙක් පැවිදුනාට පස්සේ එයාට පැවිදි නමක් තියෙන නිසා මුලින් තිබිච්ච නංගොත් නැති වෙලා යනවා. සම්මුතිය. සම්මුතිය. ඊළඟට දැන් එයා නැවත උපයජුනොත් එයාට ආපහු වෙනත් තමක් ලැබෙනවා. ලැබෙනවා. එතකොට ඒ වගේ මේ සම්මුතිය කියන එක තමයි ඒකාන්ත වෙනස් වෙනවා. මේ පරමාර්ථ කියන දේවල් දැන් ඔය කියපු පඨවි ආපෝ තේජෝ වායම වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මේකේ ස්වභාවය කියලා කිව්වේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ දැන් කොහොමද සතර මහා සතර පරමාර්ථ ගත්තාම චිත්තචෛතසික රූප නිබ්බාන. තුන පරමාර්ථයක් තමයි රූපය. රූපය කියන එකේ තේරුමම වෙනස් වෙන රුප්පණ අර්ථයෙන්. ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද එහෙනම් මේක පරමාර්ථයක් වුනේ කියලා. අතර පරමාර්ථයක් කියලා කියන්නේ මේකේ මූල ධාතුව ගත්තාම දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සතර මහා ධාතු විදිහට වෙනස් වෙන්නේ නැති වුණාට සතර මහා ධාතුත් අනිත්‍ය වශයෙන් වෙනස් වෙනවා නේද? නෑ සතර මහා ධාතුත් එහෙම අනිත්‍ය වශයෙන්. දැන් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් සංයතත්තම් පඤ්ඤායති කියපු විදිහට රට ගැනීමක් තියෙනවා, වේයවීමක් තියෙනවා, පැවැත්ම වෙනසක් තියෙනවානේ. සතර මහා ධාතුන්ගේ. ඔව් ඒක හරි සානස්. අපි ප්‍රඥාප්ති වශයෙන් ගන්න දේවල් තමයි ගොඩක්ම මේ ගොඩක් මේකේ ඇත්තම මේ වෙනස් වීම තියෙනවා. එහෙම. ඉතින් නැතුව අනිත් දේවල් හැම දෙයකම දැන් ඕනම දෙයක් ගත්තොත් දැන් මම මේ චූර ගත්තොත් මේක එකින් එකට එකින් එකට වෙන් කරන්න පුළුවන්. දැන් බලන්න දැන් මේ චූර නැත්නම් මේක දෙකට තුනට කැපුවම චූර කියන්නේ ඕන රෙදි කෑල් ටිකක් කියනවා. ඒ රෙදි කෑල් ටික තව ටිකක් කුඩා කරපුවම රෙදි පටි ටිකක් කියනවා. ඒ ඒ ටික කරපුවම තව ටික නූල් ටිකක් කියනවා. ටික කුඩා කරන් පුළුවන් පුළුන් ටිකක් කියනවා. ටික කුඩා කරපුවාම ඒකේ දූවිලි ටිකක් කියන ඒකෙත් ඉතින් ඊළඟට පුඩා කරපුවාම මේ පරමාණු ගොඩක් කියනවා. ඒ පරමාණු ගොඩේ තියෙනවා සානස් මෙන්න මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරම ධාතු. ඊට වඩා මේ ධර්මයේ බුදුරජාණන්සේ මේක සිවුම් කළා නැහැ. එහෙම. ඒක දැන් දැන්. හැබැයි මේ සතර මහා ධාතුනුත් නිරන්තරයෙන්ම වෙනසකට ලක් වෙමින් පවතින නේද? ඔව් වෙනසකට ලක් වෙන. ඒක පැහැදිලි නිසා මේක වෙනස් වෙන ලෝකේ කාන්ත වෙනස් වෙනවා. ඒතකොට ඒ කියන්නේ වෙනස් වෙන මූල පදාර්ථයන්ගෙන් හටගන්නා සුළු යමක් වේද ඒ සියල්ලම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එහෙම. එතකොට මේ හැබැයි ඉතින් මේ ධර්මයේ සඳහන් කරලා තියෙන අපි රූප ගත්තා මේක තමයි මූලය. මෙතනින් එහාට ඒකේ බෙදීමක් කරලා නැහැ. එහෙමයි. ඒක බෙදුනේ නැතුණාට තමයි සතර මහා ධාතුන් පවා නිරන්තරයෙන්ම වෙනස් වීමකට ලක් වෙනවා නේද? හැබැයි සානස ඉතින් සතර මහා ධාතු. ඒ කියන්නේ සතර මහා ධාතුව කියන්නේත් අපේ හාඳුරන්නේ බැලුවොත් සංස්කාරේ සංස්කාරයක් හැටියට ගන්න පුළුවන් නේ? ඔව් සංස්කාරයක්. ඒ නිසා අනිවාර්යෙන් මම කියන්නේ මේ අර මම කිව්වේ දැන් ප්‍රඥප්ති අන්තිම තත්ත්වේ නැත්නම් කොහොමත් ඉතින් මේ ලෝකේ වෙනස් නොවන දෙයක් නැහැ. එහෙම. වෙනස් වෙනවා ඒකාන්තයෙන්ම. ඒතකොට දැන් සරලව අපේ හාමුදුරු බොහොම විග්‍රහාත්මකව කියපු දේ මතක් කළොත් පින්නත් ඔබට රූපයක් හැදෙන්නට හේතු වෙන රූපේ සංයුතියක් තියෙනවා. ඒ සංයුතිය තුල තියෙන මූල පදාර්ථ හතර තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන මූල පදාර්ථයන්ගෙන් නිර්මාණය වෙච්ච රූප නිරන්තරයෙන්ම ශීතෝෂ්ණාදිය නිසා විකෘති ස්වરૂපයට රුප්පන ස්වභාවයට පත්වන එක තමයි රුප්පතීති රූපං කියලා කියන්නේ. එතකොට පඨවි ධාතුව වැඩියෙන් ක්‍රියාත්මක වන රූප කලාප තියෙනවා ඒ ඒ පටවි ධාතුව වැඩියෙන් ක්‍රියාත්මක කරන රූප කලාප ඇතුලේ ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් අඩු වශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට පටවි ධාතුව යම් මට්ටමකට ක්‍රියාත්මක වෙද්දී ආපෝ තේජෝ කියන ධාතුන් තවත් මට්ටමකට සාපේක්ෂව ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. එහෙම රූපක් තියෙනවා. එතකොට ඒ රූප අර කියන තද ගතිය, මෘදු ගතිය ආදී ලක්ෂණ වලට වෙනස් වෙනවා. දැන් අපි හන්නේ මම මෙතනදී අවසර දෙන්න පුංචි උදාහරණයක් කියන්න. මම බණවලට කියන ගොඩක් වෙලාවට දැන් මස් කෑල්ලක් ගත්ත අපි හන්දර මේ ශරීරයේ කුණප කොටහසන්ගේ එකක් නේ මස් කියන්නේ. මස් කෑල්ලක් කපලා අරගත්තාම ඒක එක්තරා විදිහකට අපි හඳුරන්නේ ලේ සමග ජලය සමග මුසු වෙලානේ තියෙන්නේ. ඒ නිසා මේ අමු මස් කෑල්ල අපි හඳුරන්නේ ඇඟිල්ලෙන් එවුවොත් එතන මෘදු ගතියක් තියෙනවා. එබෙන ගතියක් තියෙනවා. කම්මුලේ ගෑවොත් එතන සිනිඳු ස්වභාවයක් තියෙනවා අපේ හාමුදුරනේ. ඒ වගේම අතේ තියලා බර ගතියක් තියෙනවා. ඒක බර මෘදු සිනිඳු ගති ලක්ෂණ තුනම මේ මස් කෑල්ලේ තියෙනවා. ඒ මොකද හේතුව සාපේක්ෂව ආපෝ ධාතුවත් මේ පටවිය අයිති මස් කෑල්ලේ තියෙන නිසා. ඊට පස්සේ මේ මස් කෑල්ල අපේ හාමුදුරනේ අරගෙන ගිහිල්ලා අවුවේ තියලා වේලනවා. කරවල කරනවා. කරවල කරලා ගත්තාම අපි හඳුනන එතන අර තේජ වේලනවා කියන්නේ තේජෝ ධාතුවේ බලපෑමෙල් එනවා. එතකොට තේජෝ ධාතුවේ බලපෑමෙන් රාපෝ ධාතුව දියර ස්වභාවය අඩු වෙලා අපි හන්නේ එතන වායෝ ගතිය වැඩි වෙන්න ගන්නවා. එතකොට ඒ තුල අර බර එක සැහැල්ලු වෙන්න ගන්නවා. ඒ වගේම මෘදු එක ගොරෝසු වෙන්න ගන්නවා. කරවල කෑල්ල කරගෙන මූණිය තුල ගත්තාම මෘදු නෑ. ඒ වගේම සිනිඳු සිනිඳු එක ගොරෝසු වෙන්න ගන්නවා. එතකොට මෘදු එක අර ඇඟිල්ලෙන් ඇල්ලුවාම මස් කැල්ල නම් තද වෙලා යන්න ගියා. හැබැයි කරවල කැල්ල පටවි ගතිය පටවි ගතිය වැඩි වුණා. ඒ වැඩි වුණේ අර තේජෝ ධාතුවේ බලපෑමක් එක්ක. එතකොට අර මස් කැල්ල කියන රූපය අර අනෙක් ධාතුන්ගේ බලපෑම නිසා ශීතෝෂ්ණාදිය නිසා ඒ කියන්නේ ආපෝ තේජෝ ධාතුන්ගේ බලපෑම නිසා විකෘති ස්වභාවයටපත් වෙනවා. එතකොට සමස්ත රූපයම ওই විදිහට ගත්තොත් අනිකුත් අර මේ කියන පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ගේ බලපෑමෙන් නිතරම විකෘති වන ඇතිව නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි නේද අපි අහනවා. මං හරිද? හරි. ඇත්තටම හොඳ මේ උපමාවක්. ඒ වගේම හොඳ විග්‍රහයක්. ඇත්තටම සානස ඒක මොකද අර දැන් අපි ධාතු හතර ගත්තාම දැන් ওই මස් කෑල්ලේ උපමාව ගත්තාම ඒක ඒ ඒ එක එක අවස්ථාවල දැන් පටවි ධාතුව වැඩි වෙන අවස්ථාවල ආපෝ ධාතුව වැඩි වෙන අවස්ථාවල මස් කෑල්ලේ විවිධත්වයෙන් මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙම අතහන්නේ. ඒතර මේ විදිහට මුළු ශරීරයම රූපයම වෙනස් වෙලා. ඒතර අපි හන්නේ මේ දැන් රූප හැටියට හඳුන්වන්නේ මේ භෞතික අපේ මේ මිනිස් ශරීරය හෝ සත්වයන්ගේ ශරීරය විතරක් නෙවෙයි අජීවී වස්තුන් තුලත් මේ ස්වභාවයම තියෙනවා නේද අපි හඳුනගන්න. පැහැදිලිවම දැන් ඇත්තටම මේ මේකෙදි අපි තේරුම් ගන්න ඕනේ සාමනාහස දැන් මේ රූප කියලා කිව්වහම අපේ දැන් මේ ශ්‍රවණය කරන පින්නතුන් ලකුණක් ඕන කෙනෙකුට රූප කියන්නේ මේ දකින්න දෙයක් හැටින් පේන්නේ. එහෙම. හැබැයි එහෙම මේ රූප කියලා කිව්වහම අටවිසි රූපයෙන් එකම රූපය යහට දැర్శණය වෙන්නේ. අනිත් එකක්වත් ඇහැට දැర్శණය වෙන්නේ නැහැ. එහෙම. දැන් ඒ රූප කියනකොට රූප කියලා කියන්නේ දැන් අපි දැන් ගෝචර රූපවල තියෙන රූප කියලා. එක්තරා අවස්ථාවක් රූපය. ඒ රූපය තමයි එතන රූපය කියලා කියන්නේ යමක ඇති වර්ණ ආයතනය. කියන්නේ රූප රූපය කියන්නේ රූප රූපය දෙන්නේ යමක ඇහැට පේන ඇහැට පේන රූපය කියන්නේ අභිධර්ම පිටකේ නීලම් පීතං ලෝහිතං ධම්මසංගය තියෙන්නේ. ඒතර ඒ කියන්නේ වර්ණ ආයතන. යමක තියෙන වර්ණය තමයි එතන රූපය අපිට ඇහැට දිස් වෙන්නේ. ඒතර ඉතුරු විචි අතම ඇහැට පේන්නේ නැහැ. දැන් පඨවි ධාතු අපිට ඇහැට පේන්නේ. අපිට දැන් මෙහෙම දැන් ගත්තාම දැන් මෙතන මේ ගොරෝසුව තියෙන දෙයක් කාමයේ පඨවි කියලා අපිට අපිට කෙනෙකුට මේ හිතා හිතන්න පුළුවන්. නමුත් ඇහැට පේන්නේ නැහැ කීයටවත් පටවි ධාතුව. එහෙම. අපි අනේ ඒ අනුව බැලුවහම දැන් රූප 28ක් ගැන සඳහන් වෙනවනේ. එතකොට අපිට මේ රූපය පිළිබඳව අද ප්‍රමාණාත්මක සාකච්ඡාවක නියැලෙන්න අපහසු ගතියක් මට හිතෙනවා දැන් කාල වේලාවත් එක්ක උදා වෙලා තියෙන්නේ. අපි හඳුනන්නේ නාම මාත්‍රිකව කොහොමද මේ රූප 28 කියලා සඳහන් කළොත් ඉදිරි සාකච්ඡාවේදී අපිට ප්‍රේක්ෂක පින්නතුන් වෙනුවෙන් ඒවා විග්‍රහ කරගන්න පුළුවන් වෙයි. ඔව්. සම්නාත දැන් නාම මාත්‍රිකව මතක් කරනවා නම් මහා භූත හතර දැන් පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම. ඊළඟට සාන ප්‍රසාද රූප තියෙනවා පහක්. ප්‍රසාද රූප ඇතර මේවා අර ස්වාමීන් ප්‍රශ්නාර්ථයක් තමයි කෙනෙකුට දැන් ප්‍රසාද රූප කියලා කියවම දැන් චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ කාය ප්‍රසාද සාද එහෙමයි. අතර මෙතන දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ශරීරයේ දැයි මේක මේ වෙනවා මේ පහ වෙන් කරේ කියලා හිතෙන්නත් පුළුවන්. එහෙමයි. ඒතර අපි දැනට සාන්නාස කියන විදිහට අත්‍තරම ප්‍රසාද රූප පහයි. එහෙමයි. ඊළඟට සාන්නාස මේවට ගෝචර වන රූප තියෙනවා ඒ පහ පහක්. ඒවට කියන ගෝචර රූප. එහෙමයි. හැබැයි එතන ගෝචර රූප පහක් හැටියට දැන් සඳහන් වුණාට අපි ගෝචර රූප හතරයි එතන ගන්නෙ. එහෙමයි. ඒකට හේතුව තමයි සාන්නාස දැන් අපි ගත්තොත් රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එහෙම. ස්පර්ශය අපි ගන්නෙ නෑ. මොකද ස්පර්ශය අපි මෙතනදී ගන්න ඕන හින්දා ගන්නවා. නමුත් ස්පර්ශය අයින් කරලා තමයි අපි රූප විචයට හදන්නේ. එහෙම. ඒකට හේතුව තමයි සම්මත මොකද ස්පර්ශය කියලා කිව්වම පඨවි, තේජෝ, වායෝ කියන මේ මේ මහා ධාතු තුන තමයි ස්පර්ශය කියලා වෙන්නේ. ඒ නිසා ඒක කියපු දෙයක් නැවත කියනකොට රූප 29ක්. ඒ නිසා එතන ස්පර්ශය ගත්තට අපි ගණන් කරනකොට ඒක අයින් කළා තමයි ගන්න. ඒතර ගෝචර රූප පහයි. ඊළඟට සාමනාන්ත <clears throat> භාව රූප දෙකක් තියෙනවා. ඉක්ති භාව පුරුෂ භාව. එහෙම. එතකොට ඉක්ති භාව පුරුෂ භාව රූප. ඊළඟට හදේ වස්තු රූපය ජීවිතේන්ද්‍ර රූපේ ආහාර රූපේ. ඔන්න අතන රූප 18ක් තියෙනවා. එහෙම. ඊළඟට සාමනාන්ත ආකාශ රූපය. තියෙන අවකාශය එකක් අපි රූපයක් හැටියට ගන්නවා. රූපයක් හැටියට ගන්නවා. ඊළඟට කාය විඤ්ඤාප්ති, වාචී විඤ්ඤාප්ති. එතන රූප දෙකයි. ඊළඟට ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා. එහෙම. කියන්නේ එකක් මේ රූපයේම සැහැල්ලු බව, මෘදු බව, කර්මඤ්ඤ බව නැත්නම් යමකට ඒ ක්‍රියාවෙහි යෝග්‍ය බව තමයි කම්මඤ්ඤතා කියලා කියන්නේ. එහෙම. ඒක ඒකට කියන ඒ ටිකට අපි කියනවා විකාර රූප. එහෙම. නෑ. එතකොට දැන් රූප හයක් තියෙනවා. හයක් තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ තවත් රූප හතරක් තියෙනවා උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා. එතකොට උපචය රූපය කියලා කියන්නේ ඉතින් ඇත්තටම දැන් යමක හට ගැනීම ඊට පස්සේ උපචේ සංපති කියලා කියන ඇත්තම හටගත්තු විනාශ වෙන රූප නැවත හට ගැනීම ඊළඟට ජරාවට පත් ජරාවට පත් වීම අභාවයට පත් වීම අනිත්‍යතාව. ඔය කියන රූප විෂයට තමයි සම්හත රූපස්කන්ධය හැටියට අපි ධර්ම පිටකේ සඳහන් කරනවා. දැන් ඒ රූප පිළිබඳව අපි දැනගන්න ඕන. දැනගන්නේ ඇයි? ඒ රූපය පිළිබඳව යම් කිසි කෙනෙකුට උපාදානයක් ඇති වෙනවා නම් අනේ උපාදානය ඇති වෙන එක නවත්තගන්නේ කොහොමද කියලා දැන ගැනීමට ඒ ක්‍රමවේදය දැනගන්න මේ ඒ උපාදානය ඇතිව ඇති කරන සුළු රූප පිළිබඳව දැන ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා ඔබට ඉදිරි සතියේදී අපි ඒ රූප පිළිබඳව යලි විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට අපිට નિયમિત කාල වේලාව අවසන් නිසා අපි සාකච්ඡාව මීට වැඩිය දික් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න